ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී එම යෝගාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ अत्र गच्छन्तु देवता सद्ब्रह्मम् निराजस्व सुनन्तु सङ्गोमुक्तोदम् ब्रह्मसवनिकालो अयम् वदन्ता ब्रह्मसवनिकालो

භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ චිත්තපදං කුඛෝ අහං චන්දේ කුසලේසු ධම්මේසු බහුකාරං වදා නායක පින්වතුනි ලෝකාග්‍රෝ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සම්්‍යක් සම්බුද්ධ සර්වප්‍රාදෝත්තමයන් වහන්සේ විසින් සින්දමහරහතන් වහන්සේ අනුසා වදාළ සම්මේක සූත්‍රාන්ත දේශනයේ තවත් සූත්‍රපාඨකෝ ධර්ම දේශනය සඳහා මාතෘකා කරන් දෙදුණු මධ්‍යම නිකායේ මූල සංඥාසකේ මූල පරියාය වර්ගයේ අටවෙනි සූත්‍රයේ සංවේක සූත්‍රයයි. මා විශ්වාස කරනවා ලංකාද්වීපවාසී බොහෝ බෞද්ධයෝ මේ සූත්‍ර දේශනාවෙන් බොහෝ වාර ධර්ම ශ්‍රවණය කොට ඇතිතියි. එසේ නැතත් මේ සූත්‍ර දේශනාවෙන් නියත නැවත උගත යුතු කරුණු රසක් ප්‍රයෝජනවත් වන පිරිස ඉදිරිපත් කිරීමටයි මාතෘකා කරන්න යෙදුණු. ධර්මදේශනාව නම් භාවනා මාර්ගය. කම්මස්ථාන විහිම්මත්තාහි ධම්මදේශනා නාම මැත්තේ කියා සරුවක්යන් වහන්සේගේ දේශනාව ගැන අර්ථ කථාචාර්යයන් වහන්සේලා සහභාගීලා කියනවා. භාවනාවකේ පෙර ධර්මදේශනාවක් නම් නැතකේ. හේතුව ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේටද භාවනාවේ පිලක් වැඩෙනවා ධර්ම ශ්‍රවණය කරන තුන්වෙනිකද භාවනාවේ පිලක් වැඩෙනවා එනිසාත් ධර්ම දේශනාවක් ධර්ම ශ්‍රවණයක් භාවනාවක් වැඩමසේ සාවධානව පවත්වා ගැනීමට අදිෂ්ඨාන තබා ගනිමු මේ සූත්‍ර දේශනාවේ පවත්වන්තු හේතුව චන්දමාරහතන් වහන්සේගේ ප්‍රශ්නයක්. චන්දමාරහතන් වහන්සේ කියන්නේ කවුද කියන එක පළමුවෙන් අපි තේරුම් ගන්න පුළුවන්. අපේ බුදු සසුනේ වැඩම කියන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේන 89ක් ඒ එක නමක් චන්දමාරහතන් වහන්සේ. චන්දමාරහතන් වහන්සේ උපන්නේ නාලක ගමේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ උපතේ උපන්නේ යවමසේරි කුමා සුන්දරහරතන් වහන්සේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ පෞලෝහි කිය කොම සහෝදර සහෝදරියෝ අද්දෙනි එයින් පළමුවන්න සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ නියම නම උපතිස්ස දෙවන්න චුන්ද මහ රහතන් වහන්සේ තුන්වන්න උපසේන මහ රහතන් වහන්සේ හතරවෙනි පස්වෙනි හයවෙනි සහෝදරයෝ තුන්දෙනෙක් ශාලා උපශාලා සීසුපශාලා කියා රහත් මුනින් වහන්සේලා කියනවා. සත්‍යමියා හේරක මහරහතන් වහන්සේ. එන්නේ චුන්ද මහරහතන් වහන්සේ ආයත අන්‍ය එකක පිස්සර බන්දුමති කියන රාජධානී පිටිසර ගම්මානයක කුමාර කරුවෙක් සිටියා. මේ කුමල් කරවා කුමල් කර්මාන්තයෙන් නැතිවලම් කර්මාන්තයෙන් බොහොම උත්සාහයෙන් ජීවත් වූ කෙනෙක්. ඒ අතර විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණානි. ඒ කාලේ 60ක ලක්ෂයක් ධාතන් වහන්සේලා විපස්සී සර්වඥන් වහන්සේ සමීපයෙන් වැඩ සිටියා. එක්දිනක් මේ කුමල් කරුවා සමාජයේ බෑතින්ම අංග සම්පූර්ණව නැති පාත්‍රයක් සකස් කළා. මේ සිංහු ආනන්දේ පතම සුතේ බුදුරජාණන් වහන්සේට පූජා කරගන්නවා. ඒ නිසා බුදුම පිරිසුදුව කලක් පළතුන ඇතුළත බණ අදින ඇතුළත බොහොම සිමුදුන ඇතුළත මේ නැති පාත්‍රයේ උප උසස් ලෙස සකස් කළා. මේ උසුඩ තියාගෙන ගිහින් බුදුරජාණන් වහන්සේගේ පූජා කළේ ස්වාමීන් වහන්සේ මේ නැති පාත්‍රය මගේ දයතුල සකස් කළා. මට අනුග්‍රහ පිණිස මට අනාගත නිවන්සිය ආදෝෂ කරගන්න පිණිස මේ නිසා වදාරන ශ්‍රේෂ්ඨාසන ගෞරවයෙන් පූජා කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙපිළිගත්තා. එදා පටන් වෙතුනා ඒ කාලේ මිනිස්යන්ව පරමාශාරද 70000 පමණ තිබුණම උපේක්ෂාව බොහෝ කුසල් කරගන්න සමත් වුණා. තමාගේ ජීවනෝපාධිකෝම කුඩා ජීවනෝපායක් තුළ මෙතුමාගේ සිතේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රතය, ත්‍යාගය, ඥානය, හිරිය, උත්තරය, මෙයාගේ ගුණ අලබු කරගෙන සතු ප්‍රමණය දාන, සීල, භාවනා, අපචායන, විද්‍යාවත්ති, සත්‍ය දාන, සත්‍යාම නෝදන, ධම්ම ශ්‍රවණ, ධම්ම දේශන, දුක්ඛ දුක්ඛම කියලා දස පුණ්‍යක්ඛ්‍යාවල පුරවා දස කුසල කර්මපත පුරවා මේ ආදී අනේක විද ආධුනික පුණ්‍යංග වලින් මෙතුමාගේ ජීවිතය සරුසාර කරගන්න සමත් වුණා ඒ කුසලානුභාවයෙන් මෙතුමා සුගතගාමී වුණා සුගතියෙන් සුගතයෙන් අතරත කල්ප 91ක්ම අපාගාමී නොවේ දෙවිනව මනමව දමලව යන්නේ මේ සුගති ලෝකවල උපදිනේ තවත් කල්යාණ මිත්‍රයන්ව ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන්ව දුරුමන් කරමින් මෙතුමාගේ සසර ගමනේ පුරන්න පුරමිනාලා ඒ අතර තමයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ එක මව කුසේ මේ දරුවා උපන්නේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කරුණ වයසේදීම තාපස පරිද්දන් පරිබ්‍රාජක සමස්තරුගේ පරිදුණානේ උපතේශ පරිබ්‍රාජක එතුමාගේ මිත්‍රයා කෝලිත කෝලිත පරිබ්‍රාජක මේ දෙදෙනාම සුත්තිය කියන පරිබ්‍රාජක නායක කෙනෙක් ළඟ පරිදිවි එතුමා ළඟ මුලමක් හොඳට මේ ජම්බුද්දීපේන සසාරා ඇවිදලා අපි බුදුන් අපේ රහත් වෙන බුදු ශාස්ත්‍රයෙන් එක්ක සම්මුඛ සාකච්ඡා කරත්වා ඒ කොතනකදීවත් මේ දෙදෙනාගේ සිතට ගැළපෙන අනුශාසනාවක් ලැබුණේ නැහැ. නැවතත් ආපසු පැමිණි කටිකාරකක් කරගෙන පිටත් වෙන්නේ අත්ති ප්‍රේහි උපඤ්ඤාතං මග්ගං කියන ආකාර කියාගෙනයි. අවශ්‍ය පුද්ගලයාට මාර්ගය තියෙනවා. මාර්ගය සොයාගතේ තියෙනවා කියලා කටිකා කරගෙන දෙන්න යන දනාර්ගයෙන් පිටත් වෙනවා. එදා තමයි කියලා තියෙන්නේ. එදා තමයි මඟ සාධනේ. එදා අස්සජ මහ රහතන් වහන්සේ සම්මුඛ වෙන්නේ සතරපද ගාථාවක් අසෝතමනි දාතා දෙපදයක් අසෝතමනි සෝවාන් මගඵල මුලන් සියල බඳ සමන්තුනා එදවස්සදීනේ කෝදෙත පරිපද්ද පරිබ්‍රාජක තුමාටද එසේම ඒ දේශනාවෙන් සෝවාන් ඵලය ලැබුණා. මේ හරිද සිද්ධේ කරබද අපේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ බුදු කුලයේ අමාලක් උපවසති දවසේ මට සදාගන්න වසනවා. දෙවියනේ මා සාතකේ දින කාලයක් දේශනා වූ සිද්ධිය. එදවස්නේ සත්‍ය පරිද්දාගත කුමා සම්මුඛ වූ එතුමාට බුදු සසුන වෙන හඳුන්වීමක් කළා. මම සත්‍ය පරිද්දාගත උපදාරගතන්නේ තමා ගුරුවරයෙක් කොටසට ශිෂ්‍යයෙක් වෙන කෙනෙකුනේ නෑ. මේ දෙදෙනා කොටයට සයිදුවෙච්ච දේශීය තනාග්ගම සමඟ වැඩි දෙතනාර නිලයනාරාම බලාගෙන මේ ආරෝපණ සිද්ධිය බුදුපිටේදී අමානක් පුර දවසේ. එදවස් මේ පුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට ධර්ම දේශනාව නවත්තන මේ පුරුෂ පුණ්‍යත්තා. පුරුෂයන් ඒ හැමදෙනාට ඒ විශ්වාසයෙන් තවදලා බාදේ දසෝදාමෙන් ඒ වැඩිහිටි දෙවියන් ආරේ දසෝපනක් දෙනා පහත් වුණා. එන් අපේ සිත පරිදිම මොගලන් ස්වාමීන් වහන්සේ මහරහත්භාවයට පත් වුණා කල්වනාල මුක්තගාම කුණසේනාසනයේදී ධාතු කර්මස්ථානය ලැබුණා. පරිදිම පහළොස්වන දවසේ හරියටම නවම්පර පසළොස්වක පොහොය දවසේදී සූකරකත නෙමෙයි සරුවත්මන් වහන්සේ වැඩ සිටිද්දී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ බාමුණන් කෙනෙක් වුණේ ජීවනක පරිබ්‍රාජක කුමාර සුවගමනවල පෙරතුරු සුවන්නේ එතෙන්දී ජීවනක පරිබ්‍රාජක කුමාරට දේශනා කළ වේදනා පරිබ්‍රා කර්මස්ථානයක් දැක්වෙන ජීවනක සූත්‍රය අසූතනමින් සාරි පුත්‍ර ස්වාමීන් වහන්සේ මහරහතන්ට පත් වුණා. එදා දවසේ සරේත් මංගලම් දෙනම වහන්සේට 1250ක් සංඝ පරිසරයක්ද අග්‍රස්ථාන ප්‍රධානාන්තරය පිළිගැනුණා. මේ ආචාර්ය සිද්දේනේ සරුවත්යන්වාස බුදු වෙලා නවවෙනි පොහොය දවසේදී ඒ කියන්නේ නවම්පර පසළොස්වක පොහොය දවසේදී එදා අග්‍රාශ්‍රාත දෙනෙමද ථානාන්තර දුන්නා පමණක් නෙවෙයි පළමුවරට බුද්ධ ශාසනයේ උපෝසත විනය කර්ම විසුද්ධ වුණා ඒක ආචාර්ය දරසා කර්ම හතරක් උතුම් එක්කාසු වුණා ඒකද කියනවා චතුරාංග සමන්නාගත ශ්‍රාවක සම්පාතෝ අංග හතරක් උතුම් සංකීර්ණ වුණා ඒ කියන්නේ සියලු දෙනා වහන්සේ රහතන් වහන්සේලා. උපදහස් 250. සියලු දෙනා වහන්සේ ඒ විදේශභාවයෙන් පරිදි කුලසක්. සියලු දෙනා වහන්සේ ආරාධනාවක් නැතිවම එක්කාසු අවස්ථාවක්. මාග පෞර්ණමි කියන නැකතෝග උදාසක් වීම. මේ අංග හතරදා සම්මුඛ වුණා. එනිසා ඒකට කියන චතුරාංග සමන්නාගත ශ්‍රාවක සංඝ ප්‍රාතය සිරපතුරු දවසක්. මේ සිදුවීම් අතරත සරියත් ස්වාමීන් වහන්සේ ළඟම සොහොර කුමාරන් වන තුන්ද බුද්ධ ශාසනය පරිදුණ බුද්ධ ශාසනය පරිදුණලා භාවනා ලැබෙන සියලු කෙලස්නතා ප්‍රවිද්‍යා සත්‍යවිඥා සියලු කුසලයානද ලැබී ලාභයම මහා රහත් භාවයට පත් වුණා. උන්වහන්සේ දැන් රහතන් වහන්සේ නමක් වශයෙන් අසීමා ශ්‍රාවක සංකාරකත් වුණා. මේ රහතන් වහන්සේ විතර තමන්ගේ ශිෂ්‍යයන්ට ආවාදන් ශාසනා දෙන අතරට ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නයක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළේ. අන්නේ කාමයේ සූත්‍ර දේශනාවේ හේතු කාරණය නිදානයි. තුන්වෙනි මහරහතන් වහන්සේ ශිෂ්‍යයන්ට විතර විතර ආවාද කරන අතර සමහර ශිෂ්‍යයෝ සමහර ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ තමා ලබාගත් යම් යම් විශේෂ අධිගම වල තියෙන ස්වාමීන් වහන්සේට භාවනා කරදී ආලෝක පෙනුණා. මගේ උත්තේ ප්‍රථම ධානයටපත් වුණා. මගේ දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානයටපත් වුණා. පසු මේ නිලගේ නාම රූප යතුණා. පසු මේ නිලගේ උද්‍යානින් නාම ලැබුණා. මේ වගේ දාසනා ආලෝක පහළ වුණා. ඔක්කොම කියන ආචාර්යයන් වහන්සේනේ. ඉතින් සමාජයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා තමා රහත් වුණා කියලා කියනවා. තමා උසස් අධිගම ලබාගත්තු කියලා කියනවා. හැබැයි මේ සුන්දර රහතන් වහන්සේ කරුණ පරික්ෂා කරන දානකොට රහත් වෙලා නැහැ. උන්වහන්සේලාට අභිමානියක් වෙලා තියෙනවා. අභිමානිය. අභිමානිය කියන්නේ භාවනා ක්‍රම යෝගාවචරයන්ට යම් යම් සමාධියක් සමාපත්තියක් ලැබුණු කම තමා හිතන කම රහත් වෙනවා කියන්නේ. නැත්නම් සෝවාන් වෙනත් මාර්ගයක් ඵල ලැබුණා කියලා හිතනවා. මෙලදී මාර්ගඵල ලැබුණාවේ කියන පිළිගැනීමෙන් තමයි අභිමාන්‍ය කියන්නේ. මේ අභිමාන්‍ය ඇතිවෙන නිසා සමහර ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ එතනම නවතිනවා. ඉතින් කියන්නේ මෙන්න මේක නිසා ඒ සම්බන්ධව වඩා දැනුම හදා ගැනීම පිණිස කල්පනා කර ගැනීම පිණිසයි බුදුරජාණන් වහන්සේ සමඟ මේ ප්‍රශ්න සාකච්ඡාවට යන්නේ. අපේ ලංකාවේ තේරාගේ බොහෝම සුප්‍රසිද්ධ රහතන් වහන්සේලා කියනවා රහත් මොලි රහත් වුණා කියලා හිතාගෙන පළපුරු විහෙර වාසී ධම්මදින්න මහරහතන් වහන්සේ දින කුසමාරාම මහරහතන් ධර්ම දේශනාවකට ආරාධනාවකට වදිය. මේ වදින අතරේ අංකනපුර මහරහතන්ගේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ රහත් කියලා හිතාගෙන ඉතින් වදියා. ගමන උන්වහන්සේට බොහෝම ගෞරවයෙන් ප්‍රශ්න 17ක් ඒ කියන්නේ ධර්මයේ ගැන, ගුණයේ ගැන, සමථ භාවනා ගැන, විපස්සනා භාවනා ගැන, මාර්ගඵල ගැන. අසුන්වසෝ ප්‍රශ්න දෙකම ලස්සනට විසඳුවා. ඉතින් මේ මහත් කියන හිතාගෙන ධම්මදින මහරහතන් වහන්සේ කියවා ස්වාමීනි ඔබ වහන්සේ කවදද මේ ලෝකෝත්තර අභිමුණේ දන්නේ? අවසන් මම අවුරුදු 7ක් වෙනවා. ස්වාමීනි උන්වහන්සේ අභිඥා බල පාවිච්චි කරනවාද? ඔව්. එහෙනම් ස්වාමීන් සුභෝපාත උපෝසක කුලේ ඇතේ. වලිගේ අපලාදන, කන්නන් අපලාදන, හොරේ අපලාදන ගහන්න පළවෙනියට මලාපාන්න කිව්වා. සයිදෙන් නෑ. විශාල බලන්ත අපරාධයක් මලාපාය. මේ අපරාධවල බුදුසුමතුම දක්නකොට අර මලාපාව තමන් රහත් වූ හිතේ ස්වාමීන් වහන්සේ භාවිතපත් වුණා. ජන්මලස් වුණා. ඒ ස්වාමීන් වහන්සේ සීරු කරන නෑ ස්වාමීනි පහක් වෙනකොට භය ඉතිරිදී කියන්නේ. භය, ශෝකය, සංත්‍රාසය, කනගාටු ඉතිරිද? අනේ එවත්නි මට දැනෙන්නේ තේරෙන්නේ. මම හිතන්නේ කිය රහත් කියලා නේ. මම රහත් නෑනේ. අනේ මට පිටපත් වෙන්නේ මම. අර බය කියනකොට ධ්‍යාන පිරෙන එක අතට ගන්නවා. ඉතින් මේ ධම්මදින සහතන් වහන්සේ පිටේ සමතනින් කියන මේ ස්වාමීනි බහින්දකා භාවනා කරන්න අභිමානයෙන් සංඝාසික මොන්නේ කමඨාන සුදුසේ මොන මෛත්‍රී කර්මස්ථාන දෙන්නේ මෛත්‍රී භාවනාවේ විපස්සනා ධර්මය ඇති නැස දන්නවා. එසේ දීමේ ධම්මදින ගණකන් මාසේ කාමරයට පිවිසුණා අර ගරු ස්වාමීන් වහන්සේ සක්මනට ගොඩනැගී බොහොම සුළු වේලාවකදී සියලු කෙලෙස් නිසා මහා රහත් භවයට පත් වුණා. යම් හේතුවක් ධම්මදින රහතන් වහන්සේලා පුදරණියාමන් මේ සාකච්ඡාවට මුළු ජීවිතේම හිතන්නේ මම රහත් කියලා. බඩමතේ රහත් කලින් මෙලදී අපහත්ම තිබුණා. මේ වගේ සුදුමින් කොටගෙත් තියෙනවා තකම අභිමානයි. තවත් එක දවසක් මේ ධම්මදින මහරහතන් වහන්සේ ඒ වගේම ධර්ම දේශනාවට ලැබුණු බොහෝම ප්‍රසිද්ධ රහත් කියලා හිතාගත්තු ලොකු ස්වාමීන් වහන්සේ නමක් සම්මුඛ වෙන්න ගියා. අර වගේම ප්‍රශ්න 17ක් තියෙනවා. ඔක්කොම ලස්සනට පිළිතුරු දුන්නා. මේ අවස්ථාවේ ඇසුර ස්වාමීන් කවදාද මේ උපස් අනුගමන ලෝකෝත්තර අංගත්වය ලැබුවේ? රත්නම් ආවුරුදු 7ක් වෙනවා. ස්වාමීන් අභිඥාදාල කුරුදීගේ උන්ට පුළුවන්. මොනස්තර ලෝක කොකලක් නලන්නේ. ඒ කොකලේ ලස්සනම ලස්සන දෙලුම් කඳුරක් නලන්නේ. ඒ දෙලුම් කඳුරේ ලස්සන මොනුම්මයි නලන්නේ. ඒ මොනුම්මල දුන්‍යාංගනාවක් නලක් සෙල්ලම් කරලා බලන්නේ. ඒක දිහා බලන්නේ කියලා මේ ස්වාමීන් වහන්සේ කාමරේට පෝෂණා. අර අභිඥාලාභී සහස්වායතනකේ ස්වාමීන් වහන්සේ මේ කලා මලාපාල දිව්‍යාශ්‍රාවක් වන මේ කාන්තාරූපේ බලාසිතෙද්දී හතරවරුද්දක් තුළ යටපත් වූ පුදුම කාමච්ඡන්දේ මතුණා. ස්වාමීන් වහන්සේට පුදුම භාවය පිළිගන්න මලාසාව දවස් යන්නේ අතුරුදාන් වුණා. ඒනාව තමයි තේරුණා තමයි රහත් නෑ කියලා. මාපතර ගම්දින රහතන් වහන්සේ සමීපයට ගිහින් කියාවිති අවස්ථාවකට පිටක් වෙන්නේ මම රහතන් කියලා කියනවා. හොඳයි ස්වාමීන් වහන්සේ මෙන්න මේ කමතම වැඩන්න කියලා කෙනෙකු භාවනාව දුන්නා. දැක්කේ සාකාරේ. මේක භාවනා කරන්න කෙනෙක් නැහැ සත්‍යමත බොහෝනේ අර ස්වාමීන් වහන්සේ ඉරේ තේ මොකද සුළු වියතදී අර වගේ මේ ස්වාමීන් වහන්සේද මහරහත් භාවයට පත් වුණා. ඒ ස්වාමීන් වහන්සේ ස්වභාවයෙන් කාමපරිතයි. අර මුලින් කියපු ස්වාමීන් වහන්සේ ස්වභාවයෙන් දේශපරිතයි. එනිසා අර භයාතුන් හේතේ සතරමවන්ද මවාකාන්න කියන දේශපරිතයගේ දේශය මතු කරගන්න බලංගයි. කාමපරිතයගේ සාධසිතින් පහළ වෙනට බලංගයි අර භයාසල මවාකාන්න උපදෙස් දෙන්නේ. මේ ධම්මදුන් මහරහතන් වහන්සේගේ පුදුම දේශනා අපිට තියෙනවා. උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී බලන්වත් යටතුරු කරනවා. හතර ආකාරයෙන්ම මිනිස්යන් කර්ම පහ දා දෙනවා. බහකටක් වෙන මිනිස්සු බලන්වත් උඩු කරකලාම දෙවිලෝ බමලෝ තියෙනවා. දෙවිලෝ බමලෝ බමලෝ තියෙනවා. එයින් මිනිස්යන් බලවත් සංකේතයක පස්වන කළ කුසල අනු මනුස්සත්වයෙන් ආදෙන්නද මේක පස්සේ හරවනවා සංස්කාරයන්ගේ අනිච්ච දුක්ඛ නැති ලක්ෂණ ආර්ධිකයි කවදාකවත් ධම්මදින රහතන් වහන්සේගේ දේශනාවේ මාර්ගඵල නොලබා අරින්නේ. ඒ විදිහට දේශනා. ඉතින් මේ මොකද? කෙනෙකුට රහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අතරතේ මේ කියන්නේ අධිමාන්‍ය ඇති මෙලදී මාර්ගඵල ලබාගත්තා කියලා හැඟීම ඇති පිරිසකටයි මේ ප්‍රශ්න ලැබුණේ. සුන්දර මහරහතන් වහන්සේ සරසේ සමාපත්තිය සුවඳින් වැඩි වෙනවා හැන්දෑවේ සංඝරත්නයන් වහන්සේ දකින්න තනින් පසු කීත ලැබ නමස්කාර කොට එකක් පසුකලා දුල ඇහලා ස්වාමීනි ආත්මය ප්‍රතිසංයුක්තයෙන් වූ ලෝක tattva ප්‍රතිසංයුක්තයෙන් යම් යම් දෘෂ්ටි තියෙනවා මේ දෘෂ්ටි ආත්ම දෘෂ්ටි කියන්නේ සක්කාදිට්ඨි විශ්වක් තියෙනවා ලෝකවාද ප්‍රතිසංයුක්ත දෘෂ්ටි අටක් තියෙනවා මේවා මේ යෝගාවචර භික්ෂුන් වහන්සේලාට යෝනිසෝ මනසකාරයෙන් මුලින්ම මෙන්න කරද්දී ස්වයං ප්‍රහාණය වෙනවාද? ඒ වෙලාවට මේ ප්‍රහාණය වෙන්නේ කියලා ප්‍රශ්න. ගැඹුරු කාණ්ඩයක්. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටියයි ලෝකවාද ප්‍රතිසංයුක්තනාම දෘෂ්ටි නියමනාමයේ වැරදි හැඟීම් අපේ පුද්ගල සංකාමී ඉවත් වෙන්නේ. ප්‍රහාණය වෙන්නේ කොයි වෙලාවකදීද? මොනිටල පරිණාමය නැතිවම ආදිතේ ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේට ප්‍රතිපදිතක් කුසල දුන්නා. චන්ද්‍රය යම් කිසි වෙලාවකදී යෝගාවචර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කවුරු නම් භාවනා කරද්දී සමාජයේ සිටේ සමත භාවනාවේ ඥාන ශක්තිය වැඩලා විපස්සනා භාවනාවේ විපස්සනා ඥාන ප්‍රේමියට වැඩලා එළින්ම යම් තැනක යම් අරමුණක ඒකම රූපාරමුණු, ශබ්දාරමුණු, ගන්ධාරමුණු, රසාරමුණු, ස්පර්ශාරමුණු, ධර්මාරමුණු කියන කලරම ආරමුණකදී මේ දෘෂ්ටි හත ගන්නවා නම්, පහළ වෙනවා නම්, සංසප්ත වෙනවා නම්, පිසිතනවා නම් අන්නේ අරමුණු සියල්ලම මේ කම්මම නෝසෝ හමස්මි නෝසෝ අත්තා කිය විශේෂ මනසිකාර ප්‍රත්‍යයේදී සදංග වශයෙන් යටපත් වෙනවා. ඊළඟට සමාධි සිතේ ධ්‍යාන සංයෝග සංයෝගී විපස්සනාට හැරෙන මාර්ගය අධ්‍යාමයේ නිෂ්කම්භන වශයෙන් මේ කෙලෙස් යටවෙන අදෘෂ්ටි යටවෙනවා. යම් කිසි අවස්ථාවකදී සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිලාභ කරනවා නම් සෝවාන් මාර්ගක්ෂණයේදී මේ කියන දෘෂ්ටි සියල්ලම සංචේද වශයෙන් ප්‍රහාණය වෙනවා. මේ අවස්ථාව තුළදී මේක ප්‍රතික්ෂේප වෙනවා විස්තරාරෝමනා තුළට පහදා දෙනවා. මුලින්ම මේක මොකද කඩන් වශයෙන් යටපත් වෙනවා. ඥාන භාවනාවදලා ධ්‍යාන බලයෙන් යටපත් වෙන කොට විස්කම්බන වශයෙන් දෘෂ්ටි යටපත් වෙනවා. මාර්ගඵල ප්‍රතිලාභයේ සෝවාන් මාර්ගයේදී මේ දෘෂ්ටි සියල්ලම සමුච්ඡේද වශයෙන් නැති නිකදම ඇතිවෙන ධ්‍යානය වෙනවා. පුතුන්ගේ නිවාස දේශනා කළ දීර්ඝ විවරණය. ඒක තමයි මේ සල්ලේක සූත්‍රයේ මාතෘකාව හැටියට අපි ඉදිරිපත් කළේ. පුත්ත්‍යාද නැත්නම් පුඛෝ අහං චුන්ද කුසලයේ සුභම්මයේ සුභකාරං වදාමි. ඡන්දය කුසල ධර්මයන් කෙරෙහි චිත්තෝත්පාද මාත්‍රයක් ඇති කර ගැනීමත් බොහෝ උපකාරයයි මම කියමි. කෝපන වාදෝ කායේන වාචායේ අනුදීයනසු. කයින් යතුරු ක්‍රියාකාරී වීමේදී කරුණ කතාවක්ද ඒ කියන්නේ සිතින් යමක් ගැන කුසලයක් ගැන සිතන පමණක් බොහෝ උපකාරයි. කයින් යතුරු ක්‍රියාකාරීත්වයේදී ඒ ගැන මේ උපකාරත්වය, බෝධිනත්වය, ආනිසංසමහ පහන්කත්වය ප්‍රමාණකයෙන් ඉති. මෙතනදී කලින්ම දේශනා කළ බොහෝම වැදගත් ධර්ම දේශනාවක් ඒකම ධ්‍යාන යන. යම් කිසි යෝගාවචරයේ භික්ෂුන් වහන්සේනමක් කාර්ය භික්ෂුන් වහන්සේනමක් උපාසක උපාසිකාසනේ විදේකයේ ප්‍රථම අධ්‍යානින් වැඩමවා. යම් කිසි සමත භාවනාවක ප්‍රථම හිතේ මම සංවේක ප්‍රතිපත්තියක් පුරන්නේ. මේ ඡන්දය ඒක සංවේග ප්‍රතිපත්තියක් නෙමෙයි ඒක දුක්ඛ ගන්න සුඛ විහරණයක් පමණයි තව කෙනෙක් දුක්ඛ අධ්‍යානය වඩම තව කෙනෙක් ත්‍රිත්‍ය අධ්‍යානය වඩම තව කෙනෙක් චතුර්ථ අධ්‍යානය වඩම මේ ඒ ධ්‍යානලාභය හිතනවා මම මේ කෙලෙසුන් ධ්‍යානම කෙලෙසුන් දලාදාන කෙලෙසුන් ප්‍රහාණය කරන සංවේග ප්‍රතිපත්තියක් නෙමෙයි පුරන්නේ කියලා නැති ඡන්දය ඒ වල දුක්ඛ ගන්න සුඛ විහරණයක් පමණයි කලස් සමාන කෙනෙක් ආකාසානංචාතන ධ්‍යාන සමාපatti වඩන. ඥානංචාතන සමාපatti වඩන. ආත්මඥාතන සමාපatti වඩන. මේ සංඥානා සංඥාතන සමාපatti වඩන. මේ උපේක සමාපatti ලාභය කියන චේතන නම් මේ සංවේග ප්‍රතිපත්තිය චේතන වාසය කරන්නේ. නැත්නම් ඒක සංවේග ප්‍රතිපදාවක් නෙවෙයි. ඒක ශාන්ත විමෝක්ෂ සෝය. ශාන්ත විමෝක්ෂය. කියන හතරතුන ශාන්ත විමෝක්ෂ බව කියනවා. මෙන්න මේ විදිහට ලෞකික ධ්‍යාන සමාපatti අටක් තියෙනවානේ අෂ්ට සමාපatti මේවා සංවේක ප්‍රතිපදාවට උපකාරී වෙනවා වුණා සංවේක ප්‍රතිපදාව නෙවෙයි ඒ කෙලෙසුන් නිෂ්කම්බන වශයෙන් යට වෙනවා නමුත් කෙලෙසුන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වීමක් තමයි එනිසා චන්දයේ මෙන්න මේ විදිහට ප්‍රතිවිසින් හිටන්නට ඕනේ සංවේක කරන්නට ඕනේ කෙලෙසුන් ප්‍රහාණය කරන්නට ඕනේ කොහොමද කියලා කර්ම 44ක් දේශනා කළා. මේ කර්ම 44 අපිට තව වැඩගත් වෙනවා. යාපේ බෞද්ධයෝ උදේහවස පංචේ සමාදන් වෙනවා. සමාජ පොර අපසේ සමාදන් වෙනවා. දසසේ සමාදන් වෙනවා. එවාගෙම බෞද්ධසම්පන්න විශ්වනා අශේලා අතරට හේතුවක් සම්වර්ෂණයට පුරුකාට තියෙනවා. සාමනීර පුරුෂය සාමනීර දසශීලයක පූජා සිටිනවා හේතුව ශික්ෂාපද අර්ථකථනාත්මකව භාවිතා කරනවා මේ එකක් එකක් ගානේ තමාගේ సంతානයේ පිහිටා සිටීමක් තියෙනවා. මෙතන සීලයේ සමාදන් වූ අය ඒ සීලයේ පිහිටා සිටිනවා. ඒ පිහිටා සිටින්නේ ඒ සම්බන්ධව තමාගේ ඡන්දය, චිත්තය, මෝහය, විනාශයක් වෙනසයි. බලවත් ඡන්දය තියෙනවා මේ සීලය නම් රකින්නේ. බලවත් චිත්තයක් තියෙනවා නම් මේ සීලය රකින්නේ. බලවත් මෝහයක් තියෙනවා නම් මේ සීල උත්සාහයෙන් රකින්නේ. බලවත් ප්‍රඥාවක් තියෙනවා මේ සීලේ නිරක්කත් මේ ආදීනල දක්වත් මේ ආනිසංස ඇති බව දැනගෙන මේ සීලේ පිහිටා සිටිනවා ඒ වගේම මේ කියන කරුණු 44 බෞද්ධ අබෞද්ධ කාටක් ප්‍රයෝජන වෙනවා තමන්ගේ ජීවිතයේ තියෙන වැදගත් කරුණු 44ක් මෙතන අදිෂ්ඨාන කරන්න තියෙනවා දැන් අපි සමාරෝපණය කරන්න පුළුවන් එක දවසක් පෞසිල් සමාදන් වෙනවා මුළු ජීවිතේටම ඇතුළේ ඒ කියන්නේ සැදී නැත්නම් ජීවිතේට නැතිවලා සමාධිය උපන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි මේක තේරුම. සීලේ සමාදන් වීමේ තුන එකක්. සීල ආවර්ජනය කිරීමෙන් ලැබෙන තුන කා විශේෂයි. සීලේ සමාදන් වීමේ තුන සමාදානාර්ථයෙන් සීලය. සීල නෙමෙයි කිරීමෙන් ලැබෙන්නේ අනුශිත සීලය. දෙවන සීල අනුශිත කියලා. ඒක භාවනාවක්. ඒ අපේ කුසලමය ගන්නවා. කුසලමය ගත්තම දුක්, සත්‍යම අවශ්‍යයි. ඒකයි අනිත් අපේ දවසේ සාමියකල කිසිම උපකරණ කරගන්න තියෙනවා නම් අපේ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියලා වෙනවානේ. ඒ කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ කියන්නේ හිතන් හිතන්නේ බුද්ධානුස්සති භාවනාව. ඉතින් මේක අපේ සිත ගලන ගංගාවක් තමයි ගලනවානේ. ඒ ගලන සිතේ මේ කුසල් අරමුණ දෝදල තියෙනවා නම් අතරපියර අපේ සිත මුතරේම බුද්ධ ගුණ අරමුණේම පිටන්නේ ඒක බුද්ධානුස්සතිය. එවැගේම ධම්මං සරණං ගච්ඡාමි සූනේ සබ්බය අපි කියනවා පමණන්නේ නෝකනාතුනාතාපේ සිතේ වර්ධනය කරමු. සියර දහසන දසදහස් වර. ඒකත් මොකද වෙන්නේ? අපේ සිත නිරන්තරයෙන් ධර්ම ගුණ අරමුණේ සතිය පවතිනවා. ධම්මානුස්සතිය. සංඝං සරණං ගච්ඡාමි අපි විතරම කෙරෙනවා නම් සිය දහස් වර. අපේ සිතේ මෙතර සංගුණ වර්ධන වෙනවා. සංගුණ කෙරේ සිහිය තියෙනවා. ඒක සංගාම සුඛ භාවනාවක්. ඒවගේ පානාතිපාතා වේදනාවේ සිතා සබන් සමාධියාමි. ඒක නැවත නැවත සේවර දහස් කර දස දහස් කර සිතේ දාස පුරාසී කරනවා. සිහිකරන්නේ සිහිකරන්නේ මේ ශික්ෂාපද අරමුණු කරගත්ත කුසල චිත්ත වීති ප්‍රේම ප්‍රේම ප්‍රේම පහළ වෙනවානේ අපේ සිතේ කරන සීලයට පිළිපාගම සීල අනුශිතියට පිළිපාගම පවතිනවානේ අපේ හිත මෙතනම පිරිසිදු වෙනවානේ මෙන්න මෙහෙම ඒ පංචශීලයේ හෝ වෙනස් සමාදන් වෙන සීලය අතිසක්නාර මෙතන මෙතන මෙතන ආවර්ජනා කිරීම අවශ්‍ය වෙනවා ඒකින් අපේ සිතේ භාවනාවේ තුනක් වැඩෙනවා සීල සමාදානයේ සීලයයි ආවර්ජනා කිරීම වැඩෙන්නේ භාවනාවයි මේ භාවනාව කියන්නේ මේ තරම් සරලයි මේ තරම් ප්‍රයෝජනවත් මේ තරම් ප්‍රයා කරන්න පුළුවන් හතරෙන්ද පුළුවන් පළතෙන්ද පුළුවන් අනුගමනය කරන්න පුළුවන් මෙන්න මේක නිසා තමයි බුද්ධ ශාසනයේ මේ පියරේ පතන මනසට සැපදෙන ශාසනය කියලා කියන්නේ. බුද්ධ ශාසනයේ මේ පියරේ පතන සිතට සැපදෙනවා. සිතට නපුරු සිතිවිලි දෙන්නේ සිතට නරක සිතිවිලි තෙලස් සිතිවිලි අයාපස් සිතිවිලි දෙන්නේ බුද්ධ ශාසනය හරියට ක්‍රියාත්මක වෙනවා. හැම වෙලාවෙම හිත පිරිසුදුයි. දාරව නිරුවාතව පිසුදුන් ප්‍රයගන්ද පුළුවන් බුදුරජාණන් වහන්සේ පිටදේ ශරීරයට දිනපතා අතරක් නෑර සිහිතිරීමේ මෙන්න මේ වගේ තමයි සංඝෝප සූත්‍රයේ තියෙන උපදේශනාලාව. මේක අපි සුතර ගන්නවා දෙනවා. මේක න්‍යායම ප්‍රකටපාදම් කරගෙන විතර විතර සිටී කියවන්න යතුනවා. ඒ මොනවාද? ඉතින්මනේ කියන්නේ ඒ වංශයේ ප්‍රකාරදීද. අරේ විහිසකා භවිෂාන්ති මන්නේ තරුහිසකා භවිෂාමාතේ සංඝෝප ප්‍රකාරදීද. මේ කල්පනක. තුන්දේ අනිසත්‍යෝ ඒ කියන්නේ නුවණ නැති එන්නත්නම් සම්මාදිට්ඨිය නැති අන් අය සත්‍ය හිංසාව කරනවා. මම කරන්නේ සත්‍ය හිංසාව කළොත් ඒවා දකින්නට මට අප්‍රියයි. මම සත්‍ය හිංසාව කරනවා නම් මමත් මේවසයන් නැත අප්‍රිය වෙනවා. මම සත්‍ය හිංසාව කරන්නේ නැහැ කියලා ස්ථිරව පිළිගන්නවා. පරේ පානාතිපාතේ භවිෂ්‍යන්ති නෛවත්තේ පානාතිපාතා පටිවිදම යති සංවේදෝ කරමු. මේ මේකේ නුවණ නැති සංඥාදිත්‍ය නැති තින්කෝ නොදන්නා අය ප්‍රම පරගතව මනක් වේරසි මනම තුන්දක් ප්‍රසන්න වෙනවා මම ඒ නිසා මේ අනිසතු නූපකත් කරන් දෙයක් ආශ්‍රය සිතින් ගැනීමේ වරිසුදුම කියා සංවේකයේ පැවැත්විය යුතුයි අර අබ්‍රහ්මචාරී භවිෂාන්ති නෛනත් බ්‍රහ්මචාරී භවිෂානාති සම්ලෝකෝ කරමියෝ යෝති යෝනමද පුද්ගලෝ පුන්කව අදාන්නතු පුද්ගලෝ කර්මපාත නිදන්න අය අබ්‍රහ්මචාරීව ජීවත් වෙනවා අශ්‍රේත කර්යාවෙන් ජීවත් වෙනවා ඒක දකින්නව තමන්ගට මත ප්‍රසන්නයි නමුත් අබ්‍රහ්මචාරී කෙනෙක් වුණොත් මම දේවතා ප්‍රසන්න කෙනෙක් වෙනවා හැබැයි අබ්‍රහ්මචාරී කියන වචනේ තේරුම් 12ක් තියෙනවා ධාතුන් විලාපත්තු අභිසමයන් වෙනවා නම් ධර්මචාරීන් ජීවත් වෙන්න බැන්නේ නැති අනි එතන තියෙනවා ධර්මචාරියාව. ස්වාමියාට තියෙනවා සෝදාර සංකේතයේ තියෙන ධර්මචාරියාව. තමාගේ භාර්යාව විශ්වාසය නැහැ. බුදුකට තියෙනවා පතිවෘතාව කියලා ධර්මචාරියාව, ශ්‍රේෂ්ඨචාරියාව. තමාගේ ස්වාමියා හරියන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඒ බුදු ජීවිතය ගත කරන්නන්වත් තියෙන භ්‍රමචර්ය අර්ථය ඒකත් මේ ශීලයේයි තියෙන්නේ එතකොට මේ වාගේ ස්ථීර වශයෙන් භක්මචාරී ජීවිතය ගත කිරීමත් උපාශ්‍රේෂ්ඨයි මේසේ නම් අසවාදී ශ්‍රෝදාර සන්තෝෂය පතුරුකාරම ගුණ ආරක්ෂා කිරීම භක්මචාරී ජීවිතයට ඇතුළත් වෙනවා ඊළඟට පරි මුසාවාදී භවිෂ්‍යන්ති නයමෙත් මුසාවාදා පතුරුකා භවිෂ්‍යාමාති සල්ලේකෝ කරදී මේ කියන්නේ සත්‍යයේ කම්පලාද නැති මෙලෝපන්නේ පිළිගන්නේ නැති නියමනාදී සංඥා දිට්ඨිය නැති අය බොරු කියනවා. ඒකම කප්පිසන්නයි. මම බොරු කියනවා නම් මම ලෝකේ මනෝතුන් අප්‍රසන්න වෙනවා. දෙවියන්ගේ ප්‍රවාහනා පිළිතුරු වෙනවා. මම බොරු කියන්නේ නෑ කියලා බොරු බදසේ ඒ අධිකාරණ කරගන්න. මේ වගේ පරේ පිසුනා වාචා භවිෂාන්ති මානෙත් පිසුනා වාචා කටේක භවිෂාමාති. දෙකේ බොහෝ දෙනා කියලා කියනවා. ඒනම් අහනකොට මට හරි අප්‍රසන්නයි. මම ඒනම් කියනවනේ මම ලෝකේ නැමෙතුන්නේ අපිරුණා. එනිසා මම ඒනම් කියන්නේ අලුතින් නෙමෙයි දැඩිශ අනිස්පාන කරනවා. කනේ පරිසාවාචා භවිෂ්‍යන්ති නෝනෙත් පරිසාව වාචා ප්‍රතිවිරතා භවිෂ්‍යාමෝ. ලෝකේ බොහෝ දෙනා කිසිම අනුකම්පාවක් නැතුව නපුරු වචන කියන. සරපරිස වචන කියනවා. ඒක අහනකොට මට අප්‍රසන්නයි. මම පරිශෝධනය කරනවා නම් මම නෝලේ මම මෙතෙන්ද දෙවියන්ගේ ධර්මයෙන් තම අප්‍රසන්න වෙනවා. ඒ නිසා මම පරිශෝධස්තියෙන් වලකින්නේ. අනිෂ්ඨාන කරගන්න. පරේ සංකප්පලාපෝ භව සංකනාමෙත් සංකප්පලාපා භව අතිරතා භවිෂානාති. ඒ කියන්නේ මෙලොවට පරලොවට වඩාත් නැතේ නිෂ්ඵල වචන බොහෝ දේ වෙලා කතා කරනවා. ඒක ඇහෙනකොට දකිනකොට මට අප්‍රසන්නයි. මමත් නිෂ්ඵල කතා කරනවා නම් බොදවනවා නම් මමත් මේ මනමකින් අප්‍රසන්න වෙනවා. ඒ සාමාන්‍ය කිසි කාලයක ප්‍රශ්පතන මුතුන්ගේ කියා සම්මිතියෙන් අනිෂ්ඨාන කරනවා. අර අභිඥාන භවිෂ්‍යන්ත නාමයට අනුවිඥාන භවිෂ්‍යනාති. ඒ කියන්නේ අනුසක දේක ආශා කරනස් බෝධන. අනුසක දේක ආශා කරනකොට අපට ඒකක්මසන්න. මමත් අනුසක දේක ආශා කරනවා නම් මම මේ වගේ ධනකාරක අප්‍රසන්න වෙනවා. මම අනුසක මූලික කරන් දේක කරන් ආශා නොකරන්නේ කියලා අනිෂ්ඨාන කරගන්නවා. परो व्यापन चित्ता भविष्यंति नान्यता व्यापन चित्ता भविष्यानाति ඒ කියන්නේ බොහෝ දෙනා මිතුරු ක්‍රෝධයෙන් වෛරයෙන් පරිගන්නා චේතනාවෙන් ප්‍රතිසංඥාවෙන් කුකුර කුකුරයි ඉන්නේ. ඒක දසනක තානුගත හරි අප්‍රසන්නයි. මමත් ඒ වගේ ව්‍යාපාද බහුල කෙනෙක් නම් මමත් දේශ මනවතුන් අප්‍රසන්න වෙනවා. නිසා මම කිසි කලක තරහක් ව්‍යාපාදයක් ක්‍රෝධයක් ප්‍රතිසංඥාවක් නැතුව මෛත්‍රී දේශකින් වාසය කරන්නේ කියලා සංවේක වශයෙන් අනුස්ථාන කරගන්න. අනේ මුත්‍යාදිට්ඨි දර්ශනක නාමත් සම්මාදිට්ඨි භවිෂාමාති. ඒ කියන්නේ බොහෝ දෙනා කරුණාවල පිළිගන්නේ මොනෝපන්නේ පිළිගන්නේ කුසල ලකුසල් පිළිගන්නේ නැහැ මේ නානාවිද දෘෂ්ටිවලට පැටලෙගෙන වැඩි වෙනවා. ඒවා දක්න වේතනමට අප්‍රසන්නයි. නමුත් ඒ වාගේ දෘෂ්ටිගතක අන්තවාදී වේකේ නම්වත් බෝසාටම අප්‍රසන්න වෙනවා. ඒ නිසා මම කිසි කලක වැරදි දෘෂ්ටියක් කොහොම නගන්නේ මේ සදා සම්මාදිට්ඨිය පිහිටා සිටින්නම කියලා සංවේක වශයෙන් සිතේ බැඳි අදිෂ්ඨානය තබා ගන්න. අනේ මුත්‍යා සංකප්පා භවිෂන්තු නාමක සම්මා සංකප්පා භවිෂාමාති. ඒ කියන්නේ සෑම දිනම මේක මේකදී මුත්‍යා විකාර කෙරෙතයින. කාම විකාරක, ව්‍යාපාද විකාරක, විහිංසා විකාරක. මේවා අහනකට දකිනකොට හරිම අප්‍රසන්නයි. මමත් ඒ වාගේ මුත්‍රාධිකාර කෝලේ හිටියොත් මම ලෝක අපුසන්න වෙනවා. එනිසාමත මෙලෝ පල්ලේ විකසුතුසේ මම නික්කම සංකල්පන, අවියාපාද සංකල්පන, අහිංසා සංකල්පන, ඇත්තේ කන්නේ මෙතන සංවේක වශයෙන් අනිෂ්ඨාන කරනවා. පරි මුත්‍රා වාචා භවිෂං තුමාමත සම්මා වාචා භවිෂාමාති. ඒ කියන්නේ මේ වශයෙන් තනතාව විතරම මුත්‍රා වචන කතා කරනවා. අසාවාදය, කුසල වචනේ, පරිස වචනේ, සම්පප්පලාපය. මේවා හැම එකම ඉතිරි පැතුලේ ඒවම යෙදෙනවා. ඒවා දක්නවට අහනවට අපට හරිම ප්‍රසන්න. මමත් ඒවා වූතියොත් මම මෙලෙස මොනවතුන් අප්‍රසන්න වෙමි. නිසා මම මුත්‍රා වචනේ වලතුලා සත්‍ය වචනම, සමන්දන් වචන වචනම, මුද වචනම සාපත වචනම, මොන වරදාක වචනම කතා කරන්නේ කියලා සංවේක වශයෙන් අනිස්ථාන කරගන්නවා. එවැගේම අර මුත්‍රා කම්මන්තා භවිෂන්තුමා උපසම්මා කම්මන්තා භවිෂන්තුමා මේ ලෝකේ මිනිස්සු ප්‍රාණඝාත අදත්තාදාන කාමෝත්ථාචාර කියන මේ මුත්‍රා කම්මාන්ත වලින් කල් යොදවන ඒක දකින්නකොට තහනකට හරිම අප්‍රසන්නයි නමුත් ඒවාගේ කලින් ඒ පෙරණ අකුසල කරනවා නම් මම ලෝකයෙන් දැනගතුන් අප්‍රසන්න වෙනවා කමක් නෙමෙයි බොලෝ පරාජයටපත් වෙනවා සාමාන්‍ය සමකල්ලිනේ සම්මා කම්මන්ත වශයෙන් මේ අකුසලයන්ගෙන් වෙන්නේ කුසල ක්‍රියාවන් වල මගේ කය හසුරවන්නේ දවිස්ව අධිෂ්ඨාන කරගන්න. එවැගේම පරිවිච්ඡ ආජීව භවිසන්තු නයිමෙත් සම්මා ආජීව භවිසානාති. අන්‍ය සත්‍යෝ කියන්නේ කොයි හරි විදිහට වරදි ජීවිතාවෙම ජීවත් වෙනවා. වැරදි ජීවනෝපායෙන් ජීවත් වෙනවා. රාමඝාතෙන්, අදත්තාදානෙන් ආදී වශයෙන් අකුසල කර්ම වලින් ජීවත් වෙනවා. ඒක දකින්න ගන්නකොට ලොකුම අප්‍රසන්නභාවයක් එනවා. මමත් ඒ වගේ වැරදි ජීවිතයකින් ජීවත් වෙනවා නම් මටත් ඒ වගේ ලෝකස ජනතාවගේ අප්‍රසාදයේ ලක්ෂණ සිද්ධ වෙනවා. ඒ නිසා මම කිසි කාලෙක මුත්‍රා ආජීවයකටපත් නොවේ සම්‍යක් ආජීවයේ ජීවත් වෙනවා කියලා බදස අධිෂ්ඨාන කරගන්න. ඒ වගේම අනේ මුත්‍රා වායාම ධර්ම සම්පූර්ණයෙන්ම සම්මා වායාම භවිෂාමාදී මේ ලෝකයේ බොහෝ දෙනා අකුසල කර්ම සඳහාම අකුසල ක්‍රියා සඳහාම වයම් කරනවා. අකුසලම පුරවන්න වයම් කරනවා. ඒක දකිනකොට අහනකොට අපිට කම ගැටුවක්. නමුත් ඒ වාගේ අකුසල කර්ම සඳහාම වයම් කරනවා වීර්ය කරනවා නම් අනුමතෙන් අප්‍රසන්න වෙනවා. නිසාම සමකල්ලේ කුසල ක්‍රියාවන් සඳහාම වීර්ය වඩන්නේ කියලා අනිෂ්ඨාන කරනවා. පරිවිච්ඡා සති දර්ශන්තුමය මෙත්ත සංඥා සති දර්ශාමාන මේ ලෝකයේ බොහෝ මිනිස්සුෝ හැම විටම මුත්‍රා සතියකින් නරක දේවල්ම සිහි කර කර ඉන්නවා. කල අකුසල් සිහි කර කර ඉන්නවා. කරන්නේ තුන අකුසල් සිහි කර කර ඉන්නවා. নানা ප්‍රකාර අයහපත් දේවල්ම සිහි කර කර තමගේ වටිනා සිත අපිරිසුදු කරගන්නවා. නමුත් මම සමකල්පෙම තමාගේ සංකාලයේ කුසාසිත පහළ වෙන හැටියට සිහියේ හසුරුවමින් සම්මා සතිය වඩන්නේ කියලා අනිස්ථාන කරගන්නවා. අර මිත්‍යා සමාධි භවිෂාන්ති නෛමිත්තේ සම්මා සමාධි භවිෂාමාති මේකේ බොහෝ දෙනා අරහත් කටයුතු සඳහා සිටේ උපදත් වේවලම ප්‍රාණඝාත කරන්නේ ඔබගේ මදක් ආදාන කාමීච්ඡාචාර හැම අකුසල කරන්නේ සමාජයේ සිටේ බොහෝ සංවර බවක් ඇති කරගන්න. ඕනෑම බරපතල අරදාස් සමලා ගන්න සංවර වෙනවා. ඒ සංවර වීමට තුන මුක්ඛා ඥානයි. දැන් මේ විෂම අවියාවද නිෂ්පාදක ඔක්කොම මුක්ඛා ඥානයෙන් කරන දේවල්. ඒ සම්බන්ධ නුවණ වශයෙන් හසුරෙන්නේ මොහොතේ. මොහොතේ විකාරකේ ලෝභය ආදී කායික ධර්ම හයක් තියෙනවා ඥානයට හුරු වැඩ කරන. ඒ වාන් තමයි ලෝභයට ඥානය හැටියට පෙනෙන මිත්‍යා ඥාන. නමුත් ඒකේ තියෙන ආදීන සලකා මම සමයතම මේන සම්‍යක් ඥානය, සුතමේ ඥානය, සිතාමේ ඥානය, භාවනාමේ ඥානය වරිණය ඇතුළත අදිෂ්ඨාන කරගන්න මොකද අදිෂ්ඨාන කරගත්තේ කියන්නේ. ඊළඟට अरे तीन मुद्दे पर्यंत का भविष्यान की मैं मुद्दे ඊට තියෙන මුද්දා භවිෂානාති බොහෝ සත්ත්වය හැම විටම අලසව ජීවත් වෙනවා තියෙන මුද්දේ කියන්නේ අනිමන ගතිය කුසල් කරන් යන්නේ ඒක දැක්කාම තමන් අදිස්ථාන කරගන්නවා මම සමතලිනේ තියෙන මුද්දේ යටපත් කරමු චිත ආලෝකයෙන් පවත්වා ගන්නවා කියලා තමයි මුක්ඛා විමුක්තිය භවිෂාන්තුමාලෝක සම්මා විමුක්ති භවිෂානාති ඒ කියන්නේ බොහෝ දෙනා හිතන ධ්‍යානයක් ලැබීම ලොකු නිවනක් කාම සංකල්පයෙන් ලොකු නිවනක්. දිනවලට යාම ලොකු නිවනක්. සමනෝ යාම ලොකු නිවනක් සරෝත. මේක මුඛ්‍ය විමුක්තිය. එවාගේම වරද සංකල්පනා තුළින් ලැබෙන විමුක්තිය මුඛ්‍ය විමුක්තිය. නමුත් ඒක සදා විමුක්තිය නම් ප්‍රධාන වශයෙන් කෙලෙසුන් යට කිරීම, නිෂ්කාංගන වශයෙන් කෙලෙසුන් යට කිරීම, සමුපේද වශයෙන් ප්‍රහාණය කිරීම වශයෙන් කෙරෙන විමුක්තියයි. ඒක සම්මා විමුක්තිය. මම ඒ සම්මා විමුක්තිය මුදු ගැනීමට යදී මත අදිස්ථාන කරගන්නවා. අර උද්දකා බරිස්නාන්තනාවේ තනි දෙකා බරිස්නානාති. ඒකම ලෝකයේ බොහෝ සත්‍යය විතර විසිරී සිටින් වෙනවා. විසිරී සිටින් නිසා කිසිේ සමාධියක් නෑ, සංකල්පයක් නෑ, වුණක් වැඩෙන්නේ නෑ. මේක ආදීනව දතුන්නම් විතර සමාධි මාසිකක් ඇති කරගන්න පරිස්ථාන කරගන්න. එවාගේම අර මුත්‍යා විචිකිච්ඡා බරිස්නාන්තේ භාවත තුන් විචිකිච්ඡා බරිස්නානාති. හැම සත්‍යයකම විතර සතුන් වාසය කරනවා. තාත්තා දරුවන් ගැන සැකයි, දරුවෝ තාත්තා ගැන සැකයි, අනුසම්යන් ඕනෝන් ගැන සැකයි, කටහඬ ගැන සැකයි, හැම පැත්තෙම සැකයි. මේ සැකේ අට ආකාරයකට තියෙන බුදුදහමේ බුදුදහම සංගත නිරුවන් ගැන සැකය ආදි වශයෙන්. ඒ සැක ශාන්තා ඇති වෙන්නකොට කවදාකවත් මුලින්ම නගකට පිළිසන්න පුළුවන් කමක් නැහැ. මොනවා දිනුවාස්සේ දෙන්නේ. ඒක නිසා හැම විටම විෂක වෙන්නට තමයි මම මොන විදියට වෙන්නට ඕනේ. විෂක වෙන්න තමයි අධිෂ්ඨාන කරගන්නවා. එවාගෙම කෝද උපමාන මාක්ක පලාස විශ්වා මච්චරේ මායා සාතේය කම්ම අතිමාන කියන මේ තවදුර ධර්ම දෙකේදවා පහක් තියෙන 10යි ඒක එකක් ගානේ අදිෂ්ඨාන කරගන්නවා කෝදේ කියන්නේ සිටිනේ උපමානකම බද්දලවරේ මාක්ක කියන අනුග ගුණ මාතකම පලාස කියන්නේ අනුගෝධන මකා තමයි විභග්ගාහයට සමතන එකින් එක පිටිනකට තියෙන එකකට තියෙන එවගේ මායාවල නැතිගෙන ඇඳගෙන සාපයේ මායාවල තියෙන අගල සංගමයෙන් සාපයේ කියන නැතිගෙන ඇඳගෙන කම්ම කියන්නේ දුනියක මොනමන බාල අතිමාන කියන්නේ අධික මාන්නය මේවා එකක් එකක් ගානේ සුපසුත අදිස්ථාන කරගන්න. එවගේම තවදුරට බුද්ධක ඒක දුනියක බාල යදී කියන්නේ දනෝ කියන්නේ ගුරු උතුමන්ගේ කීකරුකමක් නැහැ. ආවාදයක් දුන්නාම වරද ලෙස පිළිගන්නවා. ඒකත් දුරච බලක්. එයින් තමයි වලකින් අදිස්ථාන කරගන්න. පාප මිත්‍ර අයහපත් මිත්‍රයන් ආශ්‍රය කිරීම වලකින්. සමස්තක ඒ වගේම මුතරම කුසල ක්‍රීමේ ප්‍රමාදය දෙයින් වලකින්නවා. අශ්‍රද්ධාව ඒ වගේම අහිතකය අනුත්ප්පය අල්පසකතාව කුසලක බව එළඹ සිටින නැති බව එයාගේ ප්‍රඥාව නැති බව. ධර්ම හතක් මෙතන තියෙනවා. එකක් එකක් ගන්න තමයි අදිස්ථාන කරගන්නවා. ඒ වගේම අනුදලව තියෙනවා සංගිත පරාමාසී ආදාන ගාහි බුද්ධහමිසජ්ජි. මේ ලෝකයේ බොහෝ දෙනා සංගිත පරාමාසී තනාගත දෘෂ්ටියේ තමුන් අල්ලගන්නවා. ආදාන ගාහි බොහොම දැඩි ලෙස කුංගීලා ග්‍රහණයෙන් අල්ලගන්නවා. කුමලගේ කඩ කෑමක් අහුවුනහම ගොඩක් ගල්වන්න බෑ. එයාගෙන දුක්පත් මිනිස්සුන්ගේ කොහොමසින්වත් ඒකක් කරන්න බෑ. ඒවා දුන්නේ අරකට ගියා. එනිසා තමයි හිතා ගන්න අසංදික්ක පරාමාසේ අනාදාන ගාහී සුප්පත් මිනිස්සුන්ගේ. තමා ගන්න යම් කිසි තීරණයක් බැදලස ගන්න නෑ. නමරතේ ඥානවන්තේ කාරණා පහදා දෙනකොට පහසුවෙන් මේක අත්කරන්න සමත් වෙනවා. ඒ වායේ අන්තයම නෑ. මේක තමයි භූමියට හේතුව. මෙන්න මේ කාරණා 44. දැන් මේ පාලිකාකල් කියනවාදී සමහර වචන සිංහලෙන් කියව මතක තබා ගන්නත් බෑ සමහර ඒවා. ඒක පාලිකාකල් කියනවල ශ්‍රේණික දේශනාවේ එතකොට එක්තරා ප්‍රමාණයකට හරි මතක තබා ගන්න පුළුවන්. දැන් මේ ප්‍රේමියේ භාවනා වදන්තයකට ප්‍රදාන්න පුළුවන්. භාවනා වදන්තයක ප්‍රයදලා ප්‍රතිවිකට එකිනෙකට අදිස්ථාන කරගන්න අපට පුළුවන්කම තියෙනවා. පුළුවන්කම ඇති කරගන්න ඕනේ. ඒකට මෙතෙන්ද කියනවා කර්ම පහ. මේ පළමුවෙන් කියන්නේ ශරීරයක වශයෙන් බෙදෙසේ අදිස්ථාන කිරීමනේ. ඊළඟ චිත්තෝත්පාද වශයෙන් හිතනවා. මම අභිෂේකනේ. මම ප්‍රාණඝාතයෙන් වළකිනවා. මම අදින්නාදානෙන් වළකිනවා. මම ධර්මචාරයෙන් වෙන්නතෝ. මම සත්‍ය වචන කියන්නේ. මම සේවන වශයෙන් වළකිනවා. එකක් එකක් ගානේ හිතනවා. තව කයින් ක්‍රියාකාරී වෙන්නේ නැහැ. නමුත් ඒ සිතන එකක් තමයි ලොකු පිටවල ප්‍රසපවතිනවා. සීලකාමී කියලා පරික්‍රමන පරියාය කියලා. දැන් යම්කිසි දුර්ග මාර්ගයක් තියෙනවා. විෂම මාර්ගයක් තියෙනවා. න්‍යායික මාර්ගයක් තියෙනවා. අනතුරුසහිත මාර්ගයක් තියෙනවා. ඒකෙන් වලකලා අනතුරු නැති කාලක පටියන්නේ. ඒවා දෙන්නේ යම්කිසි ගඟකින් එතර වෙන ප්‍රතිපලදී අයහපත් ප්‍රතිපලවා තියෙනවා. ඒ වගේම යහපත් ප්‍රතිපලකින් එතර වෙනවානේ. අන්න ඒ වගේ මේ විහිංසාව ප්‍රාණඝාතාදී කරුණු 44 තමයි අයහපත් මාර්ගය. ඒ වැලකී සිටීමේ යහපත් මාර්ගයක් බව දැනගෙන එයින් ඒ අනුගමනය කරනවා. හතරෙනි කාරණේ කියන උපරිභාව පරයය කියන. ඒ කියන්නේ යම් කිසි විදියකින් තමා මඩේ හෝ සිටියම මඩේ හෝදල තවත් මඩේ ඉරිච්චකමේ කුසලාගෙන ගොඩ කියන්න බෑනේ. ඒ වාගේ තමා හිංසාකාරීව දෙගෙන තවත් හිංසාකාරීකමේ ගොඩ ගන්න බෑනේ. තමන් මත්පන් පානය කරන්නේත් මත්පන් පානය කරන්නට ගොඩගන්න බෑනේ. එනිසා තමන් තමා ගොඩ වේගෙන මේ කියන කාර්යය 44න්නේ අය අපත් 44න් ගලකී ගොඩ ඇවිල්ලා තවත් තව ගොඩ ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියන්නේ උපරිභාව පරියාය කියන්නේ. ඊළඟට කියනවා පස්වෙනි කාරණය පරිඋද්දාන පරියාය. මේක තමයි වැදගත් කෙලවර කාරණේ. ඒ කියන්නේ තමගේ සංකාරයේ නියමයේ අකුසලයන් සිද්ධ වෙන යම් යම් ක්ලේශ ධර්මයන් තිබුණානේ හිංසාව කරන්නේ යම් ක්ලේශයක් නිසාද ඒක ප්‍රධාන විස්කම්බන සමුච්ඡේද කරනවා ප්‍රාණගත කරන්නේ යම් ක්ලේශයක් නිසාද ඒක ප්‍රධාන විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරනවා ඒ ආදීනේ අයහපත් කර්ම 44ම සිදුවෙන එක එක ක්ලේශයන් ප්‍රතිදාන වේවන හැටියට එලෙසම ප්‍රහාණය වෙන හැටියට සමාජයේ සංකාමයේදී අර උසස් ගුණ රෝපණය කරගන්න. ඒක තමයි සමත භාවනාව හා විපස්සනා භාවනාව. සමත භාවනාව තුළින් මේ නිය ප්‍රවේශයන් නිෂ්ක්‍රමණ වශයෙන් හටපත් වෙනවා. නිෂ්ක්‍රමණ කියන්නේ බොහෝ වේලාවක තෙන්නේ. බොහෝ වේලාවක තෙන්නේ. මුදේශයක් වශයෙන් කියනවාම ගුරුමලයක් ගහ පුතනේ ජීවිත විලාජියත් ඒ රශ්මි කියනවානේ. රශ්මි කියන එකෙන් පුදුජයක් වත් එතන අධිය කියන්නේ. ඒ වාගේ ධ්‍යාන සමාපatti ලාභී කියන විශේෂිතේ විභාවයෙන් නැගී සිටිය අවස්ථාවේදී ඒ අකුසල සිතිවිලි වල පූර්ණින්න ඒවට කියන දුෂ්කම්බල කියේ. සමුපේද කියන්නේ දැන් විපස්සනා භාවනා වඩන වඩන යම් විලාවක මාර්ගඵල ප්‍රතිලාභ වෙනවා නම් උදාන සමුපේද. සමුපේද නම් කවදාකවත් නැතේ ක්ලේශයන් සිතේ පහළවන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ චුන්දනහරහතන් වහන්සේට මේ තුන ක්‍රම පහකම සංවේග ප්‍රතිපත්තිය කියනවා. කුසල බඩි අධිෂ්ඨානය කිරීම, ඊළඟ සිතත් පාල කර ගැනීම, ඊළඟට ඒ ඒ අකුසලයන්ගෙන් මගහර යන ආකාරය, ඒ ඒ අකුසලයන්ගෙන් බුදේන ආකාරය, ඒ ඒ අකුසලයන් ප්‍රහාණය කරන ආකාරය කියන කර්ම අතරගත කර්ම පහක් දේශනා කළා. එතන සඳහන් වෙනවා මෙතන සංදිස්ථාන පහක් තියෙනවාය, අද 44ක් තියෙනවාය. මේ සංයත සූත්‍රාන්ත බොහෝම සාධරෝපණය බාහිර දේශනාවක් තුළින් අන්තිමට දේශනා කළා. සංඝරේ චුම්බන රහතන් වහන්සේ ප්‍රශ්නයට බොහෝම ලස්සනට ලැබුණේ කිතුරානේ තමන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට ඒ අනුව කර්ම පහදා දෙමින් අර අනුනාමී හිතේ ඒ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට නියම තත්ත්වය ආදෝධ කරවා දුන්නා. ඒ ශිෂ්‍ය පිරිසට අප්‍රමාදව ඒ භාවනා කර්මස්ථාන විශේෂ වඩලා අර මොනවාගේ මාර්ගඵල ලැබුවා කියලා හිතෙන් අත්තර දාලා මූල වශයෙන් ධ්‍යාන මාර්ගඵල ලබාගෙන තලසුන් නැසා තලසුන් ගාගෙන සතර ගාගෙන අදරාම රසාන්ත අමාමහමකට පත්වනා. ඒකත් මේ දේශනාව මධ්‍යම නිකායේ මූල සංඥාසකයේ පළමුව වර්ගවල මූල කාර්යය වර්ගයේ අතුරු සූත්‍රයයි. විශේෂයෙන් මධ්‍යම නිකායේ සාම සූත්‍ර ධර්මයක් නේ භාවනා කර්මස්ථානයේ සදාලයි කියන්නේ. මේ දේශනාව සමාත ගාම්භීරවගේ තේරෙන්න පුළුවන් ඒක නැති කාරණා මෙතන ගොඩක් තියෙනවා. නමුත් මේවා නැවතනකට ඇසීමෙන් කියලීමෙන් සාකච්ඡාත් කිරීමෙන් තේරුම් ගැනීම උත්සාහවන්ත වෙනවා. එනිසා මේ දේශනාව අපිටම දැන් කියවන නිසා මේ දේශනාව තුනේ ග්‍රන්ථාද සිංහල බසින් කියනවා ඒක කියලා බලන්න. ඒ අපි මේ අවස්ථාවේදී සරියත් මහරහතන් වහන්සේගේ ශරීරකෝපන චන්ද්‍රහරහතන් වහන්සේගේ චරිතාපදානයේ ප්‍රතිස්ථාපන කළා ඊළඟට අභිමානික ස්වාමීන් වහන්සේලා දෙනඟක් ගැන කරුණු කියනවා. ඊළඟට මේ කරුණු 44ක් පිළිබඳව අපි කරුණු ඉදිරිපත් කළා. මේ වාසියන් මිනිසයන්ට සම්පූර්ණ කරන්න ධානක දේශනාවක් වුණේ. නමුත් මේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අපි විශාල කුසලයක් අත්පත් කරගන්නවා. යහපත් වූ කුසල අනුසංස බලයෙන් සෑම දිනකට අමා මහ නිවන් සුවක් වේවා.